අධ්‍යාපන ශාස්ත්‍රයේ තිබෙන බරපතල ගැටලු කිසිවකට විසඳුම් ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් කළේ නැහැ. ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමේදී මතුවලා තිබෙන ගැටලු, ඒ වගේම පාසල් වල මුදල් එකතු කිරීමෙන් සම්බන්ධයෙන් තිබෙන ගැටලු, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ උසස්වීම් හිගට උපාධි වෘත්තීය ගැටලු මේ කිසිවකට ඔවුන්ගේ පැත්තෙන් සාධනීය පිළිතුරු ලබා දෙන්න කටයුතු කළේ නැහැ. විතරක් නෙමෙයි පසුගිය අධ්‍යාපන අමාත්‍යවරයා සහ හිටපු වැඩ බලන ලේකම්වරයාගේ කාල සීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සිදු වුණු අත්දැකීම් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු පියවරක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ පැත්තෙන් අරගෙන නැති බවත් හෙළිදරව් වුණා මේ සාකච්ඡාව තුළ. මේ අද වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම බදාදා දිනවල වෙළඳ පොලක් බවට ඔළ භූමියක් බවට පත් වෙලා තිබෙනවා.